තෙරුවන් සරණයි. අති උත්තම ආචාර්ය මන් බුහරිදත්ත තෙරුන් වහන්සේගේ ආධ්‍යාත්මික චරිතාපදානය හතරවන පරිච්ඡේදය දෙවන එපිසෝඩ් එක. ප්‍රබල විජ්ජා. කඳුකරයේ ගෝත්‍රික මිනිස්සු ආචාර්ය මන් පිළිබඳ නොයෙක් ලෙස සිතූහ. වර එක උන්වහන්සේ ළඟ අවතාර හොල්මන් දුරු කරන ප්‍රබල විජ්ජා ඇතැයි සිතූහ. ඉන්පසු උන්වහන්සේ හමු වී එවැනි විජ්ජාවක් ඇතොත් Tamanටය ලබා ගන්නට කතිකා කළහ. පසුදා උදෑසන ආචාර්ය මන් මේ කතිකාව ගැන භික්ෂූන්ට සැලකලහ. ඊයේ රාත්‍රියේ මා භාවනාවේ යෙදී සිටින විට මට ඇසුණා ගෝත්‍රික මිනිසු කතා කරනවා අපලඟ හොල්මන් අවතාර පළවා හැරීමට විජ්ජා ඇත. එය ඉල්ලන්ට අද එනවා කියා කියනවා. ඒ අය ආවොත් බුද්ධෝ ධම්මෝ සංඝෝ මන්ත්‍රය දෙන්න. එය භාවනා කරන්න කියන්න. මෙය ඊතා බලවත්. හොල්මන් අවතාර මේ බුද්ධ ධම්ම සංඝ කෙරෙහි මහා භයක් ඇත. එකම හොල්මනක්වත් ඉන්නේ නැහැ. බය වී දුවති. උන්වහන්සේ පැවසූ පරිදි පසුදා එම ගෝත්‍රික මිනිසු આવුත් හොල්මන් පළවා හරින මන්ත්‍රය ඉල්ලූහ. ආචාර්ය මන් මෙම මන්ත්‍රය කියා දුනි. එය භාවනා කරන අන්දමද කීහ. Taman නිතරම හිතින් බුද්ධෝ ධම්මෝ සංඝෝ මෙනෙහි කළ යුතුය. බුද්ධෝ බුද්ධෝ කීවත් කමක් නැහැ. මෙය අසා ඔවුන් මේ ඊතා වටිනා මන්ත්‍ර සූත්‍රයක් යයි නිතර භාවනා කළහ. ඇත්තෙන්ම එය භාවනා කමටහනක් විය. වැඩිකල් ගතවීමට පෙර ඔව්හු සමාධිගත වූහ. ඔවුන් ඉක්මනින් දුව ඇවිත් මේ පිළිබඳ දැන් වූහ. ආචාර්යමන් එම සූත්‍රය හොඳින් භාවනා කරන නිසා ඒ පලාතේ එකම හොල්මනක්වත් නැතයි ප්‍රකාශ කළහ. මේ ධර්මයේ ආනුභාවයෙන් ඔවුන් තුල හොල්මන් වලට තිබූ බිය පහවිය. ඇත්තෙන්ම හොල්මන් දුරු විය. භාවනා නොකරන අය කෙරෙහි පවා අමනුෂ්‍යයන් බියපත් වුණි. ස්වභාවිකව ඊතා අවංක බැවින්ද ගුණවත් බැවින්ද ගෝත්‍රික මිනිසුන්ට ධර්මය ඉගැන්වීම පහසු විය. ආචාර්ය මන් කියා දෙන පරිදි ඒ අය පැය ගණන් භාවනා කළහ. එබැවින් ඊතා හොඳ ප්‍රතිඵල ලදහ. ඔවුන්ගේ හදවත ආලෝකමත් විය. පරචිත්ත විජානනය පහළ විය. අසපුවේ සිටින භික්ෂූන්ගේ පවා සිද්ධනිති. තමාගේ අත්දැකීම් ගැන ඔවුහු විස්තර කළහ. භික්ෂූන් වහන්සේලා පුදුම වූහ. තමන් වහන්සේලාගේ සිත් දකිතී බියපත් වූහ. මෙය සැබෑවක් දැයි ප්‍රශ්න කළහ. ගෝත්‍රිකයෝ සත්‍ය ප්‍රකාශ කළහ. නැවත නැවතත් හරස් ප්‍රශ්න අසමින් විස්තර ඇසූහ. හැම විටම එකම උත්තර දෙති. ඔවුන්ගේ ස්වභාවික අවංක ස්වරයෙන් කියති. භික්ෂූන් වහන්සේලා තමන්ගේ මෝහය දුරු කිරීමට මෙසේ ප්‍රශ්න ඇසූහ. අන්තිමේදී මේ අය කියන්නේ සැබෑවක්මය. ඔවුන් අපේ සිත් දනිතී තව තවත් බියපත් වූහ. මේ ගෝත්‍රිකයෝ ආචාර්යමන්ගේ සිත් දන්නා බව පැවසූහ. මගේ සිත් කෙසේද? අවතාර හොල්මන් වලට බයද? ඔබ වහන්සේගේ සිත් මේ ලෞකික සිත් නොවේ. මිනිස් සිරුරක නිවනකි. ඔබ වහන්සේගේ සිත් අති උත්තමයි. කිසි දෙයකට බය නැත. ඉන්පසු ඔවුන් තුල හොල්මන් වලට තිබූ බය පහ වී ගියේය. භාවනා දියුණු අය අන් අයටත් Tamanගේ වැටහීම ගැන කීහ. සියලු දෙනා තුලම ආචාර්ය මන් ගැන ශ්‍රද්ධාව ඇත. සැමදාම උදෑසන ගමේ මධ්‍යස්ථානයට රැස් වී දන් පිළිගන්වති. සියලුම භික්ෂූන් වහන්සේලාගේ පාත්‍රවල ආහාර දමා ආචාර්ය මන්ගෙන් ආශිර්වාද ලබති. සියලු දෙනාම එක විට සාදුකාර දීමට උන්වහන්සේ පුරුදු කළහ. ශබ්ද නගා දෙන සාදුකාර නාදය දේව ලෝකවල රැව් පිළිරැව් දුනි. දෙවිවරු අනුමෝදන් වෙති. සැමදාම ගෝත්‍රිකයෝ මෙසේ මහ හඬින් සාදුකාර දුන්හ. රාත්‍රී කාලයේ දෙවියන් සමග කතා කරන විට එම ශබ්දය ඈත දේව ලෝකවලට ඇසුන බව දෙවියෝ ආචාර්යමන්හට කීහ. මේ ශබ්දය අසා දෙවිවරු ආචාර්යමන් මේ පලාතේ වසන බවට දනී. දෙවිවරු සමූහ වශයෙන් අවුත් ආචාර්යමන් සමග කතා කරත් මෙම කණ්ඩායමේ නායකයෙක් ඇත. එක් එක් තරාතිරමේ දෙවිවරු ඇත. සමහරු බුම්මට්ට හෙවත් බුහුමිය ආශ්‍රිතය. ඊතා දුර බැහැර හෝ ළඟපාත අය වෙති. බෞද්ධ පොත්පත්වල සඳහන් පරිදි බොහෝ දිව්‍යලෝක ආකාහයේ ඇත. ඒ ආකාසට්ට දෙවිවරු වෙති. දෙවිවරු තමන් වහන්සේ දැකීමට එන බව උන්වහන්සේ කලින්ම දනිති. රාත්‍රී දෙකට හෝ තුනට එන බව දත්විට කලින් නින්දට ගොස් විවේක ගනිති. නින්දෙන් පිබිද නියම වේලාවට සමාධියටපත් වෙති. මධ්‍යම රාත්‍රියේ එන්නේ නම් දිගටම සමාධිගත වේ. මෙය දෙආකාරයකින් සිදුවේ. ප්‍රථමයෙන් තද සමාධියකට සමවැදී සුව විඳිමින් ශරීර පීඩා සංසිඳුවති. නියම වේලාව පැමිණ විට සුදුසු සමාධියකින් අමුත්තන් පිළිගනිති. දෙවිවරු දැන් පැමිණ ඇතැයි දනිති. තාම ඈත දේවලෝක වලින් ගමන් කරන බව හෝ දනිති. ඒ අය පිළිගෙන උන්වහන්සේ උචිත තේමාවකින් ධර්මය දේශනා කරති. ඉහළ ධානවලට සමවැදුන විට දෙවියන්ට හමුවීමට නොහැකිය. සාමාන්‍ය මිනිස් මනසට ඊතා කලාතුරකින් දෙවියන්ට හමු වේ. එහෙත් සමාධිගත වූ විට අමනුෂ්‍යයන් ලෙහෙසියෙන් අරමුණු වේ. බොහෝ විට උපචාර සමාධියෙන් මෙය සිදුවේ. අවුරුදු ගණනාවකට පෙර සාරිකා ගල් ගුහාවේ ගත කරන කාලයේදී මෙසේ අමනුෂ්‍යයන් සමග ඇසුරු කිරීමට පුරුදු විය. දැන් එය ඊතා ලෙහෙසි දෙයකි. ඒ කාලයේ මහාන උපසම්පදාවෙන් වස් 22කි. පිරිනිවන් පාන විට වස් 60ක් පමණි. ඒ වන විට මේ පිළිබඳ අති දක්ෂ විශේෂඥතා ඇතිවිය. අපි කාහට උවද මේ දක්ෂතා ඇති කරගත හැකි වේ. ඒ මෙතරම් අති දක්ෂ නොවුවත් සාමාන්‍යයෙන් මේ හැකියාවන් ලබාගත හැකිය. ඊට අවශ්‍ය පිළිවෙත් සාධනය කිරීමෙනි. මෙහි වැදගත්කම වනුයේ බොහෝ අය මෙය විශ්වාස නොකරන බැවින් එවන්නන්ගේ සැක දුරු කිරීමයි. මෙවැනි දේ නැතයි කියන අය මේ ප්‍රතිපත්ති අනුගමනය කර තමන්ටම අත්දැකීම් ලබාගත යුතුය. ධර්මය පිළිබඳ දැනුම නැති අයට මේ කරුණු ඒත්තු ගැනීමට දුෂ්කරය. හදවතේ ඇති ගුණයනු කුසලතාවයකි සමාධි ගුණයකි මේ කුසලතා දියුණු වූ විට Tamanට අත්දැකීම් ලැබේ ලෝකයේ සියලු දෙනාම මෙය ප්‍රතික්ෂේප කළත් තමාගේ විශ්වාසය නැති නොවේ එක් එක් අයගේ මති මතාන්තර මත සත්‍ය නොපවතී සත්‍ය යනු නොසෙල්විය හැකි ස්වභාවික ස්ථාවරයකි ආචාර්ය මන් වැඩිම කාලයක් ගත කළේ චියාං මායි ප්‍රදේශයේය. එය ඊතා දුෂ්කර දුරබැහැර කඳුකරයකි. එය භාවනාවට සුදුසු පරිසරයකි. තවද කඳුකරේ ගෝත්‍රික මිනිසුන් අතර බොහෝ දියුණු මනස් ඇති පුද්ගලයෝ බිහිවිය. ඒ අය කෙරෙහි උන්වහන්සේගේ අනුකම්පාව ඇතිවිය. ඒ අයට උපදෙස් දීම අවශ්‍ය විය. නැතහොත් තම කුසලතා නැති වී නැවතත් පුරුදු පරිදි වනගත ගෝත්‍රිකයෝ වෙති. තවද බොහෝ දෙවිවරු සමග සම්බන්ධතා මෙහිදී ඇති වුණි. මසකට දෙතුන් විටක් දේවහා නාග කණ්ඩායම් උන්වහන්සේ දැකීමට පැමිණ ප්‍රශ්න අසති ධර්මය අසති කණ්ඩායම් ප්‍රධානියා මුලින් අවුත් දේව ගණයාගේ විස්තර හා සංඛ්‍යාව දැනුම් දෙයි. උදාහරණ අද දස දහසක් සියක් දහසක් දේව ගණයා පැමිණ ඇත. නාග ගණයා 500කි දහසකි ආදී වශයෙන්ි. උන්වහන්සේ සක්මන් භාවනා කරන විටදී සවස් යාමේද අවුත් නොඑක් නිකායික කායික දේව කණ්ඩායම් එන බව හා වේලාව මතක් කරති. සමහර විට හිඳමින් සමාධිගත වූ විටද පැමිණ යම් යම් දේ නිවේදනය කරති. එවිට උන්වහන්සේ මුණ ගැසීමට දිනයක් වේලාවක් පවරති. වෙනත් වෙනත් නිකායිකයින් එකට හමු නොවෙති. ඒ ඒ අය වෙන්වෙන්ව පැමිණෙති. ඒ අයගේ මානසික මට්ටම අනුව ධර්මය දේශනා කරනු ලැබේ. සමහරු විශේෂ මාතෘකා විෂය කරුණු ਵਿਚාරති. මේ කරුණු උන්වහන්සේගෙන් විමසීමට බෙහෙවින් හේතු විය. මිනිස් නාග ගරුඩාදී නිකායන් සියල්ලටම වඩා දේව නිකායික සංඛ්‍යාව වැඩි විය. දෙවියන්ගේ සිත් හඳුනා ගැනීමේ ශක්තිය ඇත්තේ සල්ප දෙනෙකුටය. පරචිත්ත විජානනය සහිත වූ අදිමානුෂික බලයකි. දෙවියන් නිතරම කියන දෙයක් නම් මිනිසා දෙවියන් සිටින බවත් දෙවියන් ගැන කිසිවක් නොදන්නා බවත්ය. කර්මානුකූලව දේව නිකායවල ඉපදෙති. මිනිසාගේ ඉන්ද්‍රියන්ට ගෝචර නොවන නිසා නොවදහති. එහෙත් මිනිසා මෙන්ම දෙවියන්ට සිතුම් පැතුම් ඇත. ආචාර්ය මන්වැනි අදිමානුෂික බල ඇත්තන් සිටින්නේ කලාතුරකිනි. උන්වහන්සේ මිනිසා මෙන්ම දෙවියන් සතුන් සහ වෙනත් බොහෝ ජීවීන් සිටින බව දනිත්. ඒ අය සිටින බව සත්‍යයක් ලෙස බොහෝ දෙනා නොදනිත්. ආචාර්ය මන් සමග දෙවිවරු ඊටාම සුහදව ඇසුරු කරත්, උන්වහන්සේට පූජා සත්කාර කරත්, ධර්මය ශ්‍රවණය කරත්, තම සිත් තුළ ධර්මයේ රඳවා ගැනීමට කැමැති වෙත්. එවිට ඒ අයගේ සතුට ප්‍රීතිය වර්ධනය වේ. දේව ආත්මය වඩා සුවදායක වේ. මේ නිසා අතීන්ද්‍රිය ගුණනුවණ ඇති අය දෙවියන්ට ප්‍රිය වෙති. පින් කිරීමේ කැමැත්ත ඇත. අන් ජීවීන් මෙන් දෙවිවරු තම ජීවිතය සකස් කර ගැනීමට නිතර ආචාර්යමන් හමු වෙති. ධර්මය අසති. ඒ අය ගැන මිනිසුන් කිසිවක් නොදනිත්. මේ අතීන්ද්‍රිය හැකියාව මිනිසාට ලබාගත හැකිය. දෙවියන් සමග අදහස් වමාරුව සාමාන්‍ය දෙයකි. එය මිනිසුන් සමග කරන කතාබහ හා සමානය. ආචාර්ය මන් දෙවියන් සමග කතා කළේ සාමාන්‍ය දෙයක් ලෙසිනි. උන්වහන්සේ කොහේ සිටියත් දෙවියන් සමග කතාබහ කරති. කැලෑබද ඈත කඳුකරය දෙවියන්ට ප්‍රිය වේ. මිනිසා ගැවසෙන ප්‍රදේශවලට දෙවියන් පැමිණෙන්නේ නැත. එවැනි ප්‍රදේශවල සමාජ වගකීම් නැති නිසා වැඩි කාලයක් දෙවියන් ඇසුරු කරත් ඉකව් ගම්මානයේ කඳුමුදුන්වල ජීවත්වන මියුසියර් ගෝත්‍රිකයන් සමග ආචාර්ය මන් සිටින කාලයේ අපූර්ව සිද්ධියක් සිදු වුණි. ජර්මනියේ සිට දේව කොට්ටාසයක් එහි පැමිණ ජයග්‍රහණය යනු කුමක්දැයි ඇසූහ. උන්වහන්සේ දෙවියන්ගේ සිත් දැන සුදුසු ධර්මයක් දේශනා කළහ. එනම් අක්කෝදේන ජිනේ කෝදං එනම් මෛත්‍රියෙන් තරහව නැසීමයි. යමෙකුට ජයග්‍රහණය අවශ්‍ය නම් මේ ධර්මතාවය අනුගමනය කළ යුතුයි. මෙය නිතර දෙවේලේ තම සිත වචන ක්‍රියා තුලින් පුරුදු කළ යුතුය. හිතා බලන්න. සමගිය සමාදානය යනු මෙසේ සමාව දීමයි. තරහව ජය ගැනීමට මෛත්‍රී කරුණාව ඇති විය යුතුයි. ලෝකයේ මෙම ජයග්‍රහණ රීතිය නැති කල අසතුට කලබල කරදර වැඩි වේ. මුළු ලෝකයම එකිනෙකා යන කොටා ගනිති. තරහ වෛරයෙන් අපේ පසමිතුරන් ජයගත නොහැකිය. ඒවා අකුසල් බැවින් තමනුත් අනුනුත් නැසෙයි. තරහ වැඩි තරමට ලෝකය ගිනි ජාලාවක් වේ. සත්වයා වෙනසේ. මෙම ලෝකයේ विद्यමාන වන ස්වභාවික දෙයක් වන තරහව බොහෝ දුක් දුම්නාස ඇති කරයි. අන්‍යෝන්‍ය සමදතාවය මෛත්‍රිය ඇතිවිට ලෝකයේ සමබරතාවයක් ආරක්ෂා වේ. සීමාන්තික द्वේෂය වෘත්තාකාරව කරකැවේ. තමුණුත් අනුනුත් මේ චක්‍රයට හසු වේ. අප්‍රමාණ ප්‍රඥා මහිමයකින් බුදුරජාණන් වහන්සේ තරහවේ ආදීනව දේශනා කර ඇත. මෛත්‍රී කරුණාව එකිනෙකා සුහදව ළඟා කරනු ඇත. සියලු දෙනා දුක් විඳීමට නොකමැති වේ. මෛත්‍රිය තුලින් ආදරය ආරක්ෂාව තහවුරු වේ. මෛත්‍රිය ඇතිතාක්කල් සතුට සන්තෝෂය ඇත. එය නැති විට කෙතරම් භෞතික සැප සම්පත් ඇතත් සිතේ සතුට සන්තෝෂය නැත. තරහ වෛරී පුද්ගලයෝ එවැනි අයම ළඟා කරගනිත්. යන යන තැන වෛරක්කාරයෝ ඇත. මේ ධර්මතාවය වටහාගත් පසු වෛර කිරීම තිරිසන් මිලේච්ඡ හැසිරීමක් බව අවබෝධ වේ. එබැවින් වෛරය මැඩ පැවැත්වීමට මහන්සිගත යුතුයයි. ඔබට මෙවැනි අවස්ථාවක් නැවත නොලැබෙනවා විය හැකිය. එබැවින් පසුතැවිලි වන වෛර ක්‍රියා නොකරන්න. ලෝකය සීග්‍රයෙන් වෙනස් වෙමින් පවතී. අපේ සිතද කයද ඒ ආකාරයෙන් වෙනස් වෙමින් පවතී. මේ ආදී වශයෙන් ආචාර්ය මන් ජයග්‍රහණය පිළිබඳ ජර්මනියෙන් ආ දෙවිවරුන්ට පැහැදිලි කර දුන්හ. උන්වහන්සේගේ දේශනාවසානයේදී සියලුම දෙවිවරු සාදුකාර පැවැත්වූහ. එය ලෝක ධාතුවල රැව් පිළිරැව් දුනි. උන්වහන්සේ මේ අඩවියේ වාසය කරන බව දැනගත්තේ කෙසේදයි ඇසූ විට ඒ අය නිශ්චිතව උන්වහන්සේ වාසය කරන තැන දන්නා බව කීහ. එපමණක් නොව තායිලන්තයේ වාසය කරන දෙවිවරු නිතරම ජර්මනියේ දෙවිවරු දකින්ට යති. එම දේශ සීමා ඒ තරම් දුර නැත. එය ඔවුන්ගේ සාමාන්‍ය මාර්ගයකි. මිනිසුන් ඒ මේ අත යන්නේ වාහනවලිනි. දෙවිවරු යම් තැනක සිත යොමු කළ විට කය දෙහි ගමන් කරයි. ගතවන කාලය මොහොතකි. ඊතා ඉක්මනින් දෙවිවරු ගමන් කරත් තායිලන්තයේ බූමාටු දෙවිවරු නිතර බණ ඇසීමට ආචාර්ය මන්කරා පැමිණෙති. එමෙන්ම ජර්මනියේ දෙවිවරුද පැමිණෙති. ආකාසට්ට හා බුම්මට දෙවිවරු එකසේ උන්වහන්සේට පූජා උපහාර පවත්වති. භික්ෂූන් වහන්සේලා ලැබුම් ගන්නා ප්‍රදේශය හරහා දෙවිවරු ගමන් නොකරත් තවද මධ්‍යම රාත්‍රිය ඉක්ම වූ විට පැමිණෙත්. එවිට අනිත් භික්ෂූන් නින්දට ගිය වේලාවයි. ආචාර්ය මන් ඉදිරියේ තුන්වරක් දකුණු උරහිස පැත්තෙන් ප්‍රදක්ෂිනා කරත්. ඊ타ම සංසුන් ඉරියව්වෙනි. යන්ට ප්‍රථමද එසේ ප්‍රදක්ෂිනා කරත්. ඊට පසු තරමක් ඈතට ගමන් කරත්. එම අඩවියේ සීමාවට මෙසේ ගමන් කර පුලුම් රොදක් මෙන් අහසේ පාවියත්. සියලුම දෙවිවරු මේ ආකාරයෙන් හැසිරෙත්. චියාං මායි කඳුකරය ආචාර්ය මන්ගේ කාය චිත්ත විවේකයට සුදුසු විය. ඒ බැවින් නිතරම භාවනාවේ යෙදුණහ. ධර්මය සිත තුළට ගලා යෑම නිසා නිතර සැප පහසුවෙන් සිටියහ. කැමැති තාක්කල් භාවනා කළ හැකිය. උන්වහන්සේ නිරෝගීව නිදහසේ එහි වාසය කළහ. රාත්‍රී කාලයේන දෙවිවරු ඊටාම පිරිසිදු ශිෂ්ට ගති පැවතුම් ඇති අය නිසා කිසිම කරදරයක් නැත. සවස් යාමේ ගමේ මිනිසුන්ට ධර්මය කියා දුන්හ. රාත්‍රී 7ට පමණ භික්ෂුන් වහන්සේලා පැමිණෙති. සියලුම ශිෂ්‍ය භික්ෂූන් සිත් සමාධි කරගෙන ඇත. පඤ්ඤාව යම් යම් තරමින් දියුණු වී ඇත. මගපල සඳහා වීරය කරමින් ප්‍රතිපත්තියේ බැඳී ඇති බැවින් උන්වහන්සේට වෙහෙසක් නැත. එක් එක් මට්ටමේ භාවනා දියුණු වූ භික්ෂූන්ට උපදෙස් දෙන විට උන්වහන්සේ මුල සිට විස්තර කරයි. මූලික සමාධිය ලැබීමේ සිට ප්‍රඥාව වර්ධනය කිරීමට උපදෙස් දෙයි. සියුම් දුරවබෝධ අප්‍රකට නිවන දක්වා උපදෙස් දෙයි. භික්ෂුන් වහන්සේලා සමාධියෙන්ම ධර්මය ශ්‍රවණය කරන බැවින් කාලය ගැන හැඟීමක් නැත. පැය දෙකක කාලයක් තුල දේශනා පවත්වති. උන්වහන්සේලා සිත එකඟ කර අසන බැවින් හොඳාකාර ධර්මය අවබෝධ වේ. එයම භාවනා මානසිකාරයකි. වෙනත් ප්‍රතිපත්ති මෙන්ම ඊතා අගනේය. උන්වහන්සේ ශිෂ්‍යයන්ට තේරෙන පරිදි දේශනා කරත් අකුසල් සිත බැහැර කිරීම, කුසල් සිත් දියුණු කිරීම සාකච්ඡා කරති. වැඩිපුරම චිත්තානුපස්සනාව අලලා දේශනා කරති. එය ධර්මයේ ඉලක්කය වේ. පඤ්ඤාවෙන් සිතකය පිළිබඳ ප්‍රත්‍යවේක්ෂාව, ਵਿਚාරීම, බොජ්ජංග භාවනාව කියා දෙති. මෙසේ සතිය වැඩේ. ආචාර්යවරයා අවබෝධයෙන් දේශනා කරන බැවින් ශිෂ්‍යයන් තුල කිසියම් සැකයක් නූපදී. ධර්මය සවිස්තරාත්මකව දේශනා කරන බැවින් ශිෂ්‍යයන් තුල සමාධි ප්‍රඥා වැඩි යයි. එය නිවන කරා දියුණු කරත්. ධර්මයට සවන් දීම දූතාංග භික්ෂූහු ඊට අගය කරති. ඒ සඳහා දක්ෂ ගුරුවරයෙක් අවශ්‍ය වේ. එබැවින් දූතාංග භික්ෂූහු දක්ෂ ගුරුවරයෙක් සොයා යති. යම් එවැනි ගුරුවරයෙකුට අසීමිත භක්තියක් අවනත භාවයක් දක්වති. සියලු උපදෙස් හිස් මුදුනෙන් පිළිගනිත්. ධර්මය ගහම්බීරය සත්‍යය එබැවින් අවංකව පිළිපදිති. නිතර දෙවේලේ ගුරුවරයා මුණ ගැසී ගැටලු निराකරණය කරගනිත්. ඒ අනුව තම පිළිවෙත් පුරති. දුහතාංග භික්ෂූහු මේ නිසා දක්ෂ ආචාර්යවරයෙක් වූ ආචාර්යමන් ආචාර්ය සාවෝ සොයා ඇති. මේ ආචාර්යවරු දෙදෙනාට බොහෝ ශිෂ්‍යෝ සිටිහ. නමුත් ආචාර්ය මන් චියාංමයි ප්‍රදේශයට සංචාරය කළ පසු භික්ෂූන් වහන්සේලා අත්හැර හුදකලාව වාසය කළහ. මුලදී අරහත්ත්වය සඳහා පිළිවෙත් පිරීමට අවශ්‍ය විය. පසුව හුදකලා ජීවිතය ප්‍රිය කළහ. එනමුත් බොහෝ ශිෂ්‍ය පිරිසක් ඇති විය. මුලදී තමන් වහන්සේගේ භාවනා දියුණුව මදි බව ප්‍රකාශ කළහ. එබැවින් හුදකලාව වනගත විය. පසුව බොහෝ වීරිය දරා තමන් වහන්සේගේ අරමුණ සාර්ථක වූ විට තමන් වහන්සේගේ බැරි කමක් කීවේ නැත. වැඩිමහල් සහෝදරයා වූ හස්ති රාජයා චියාමයි ප්‍රදේශයේ ආචාර්ය මන්ස හා තව ආචාර්යවරු දෙදෙනෙක් වාසය කළහ. එනම් ආචාර්ය කවෝ සහ ආචාර්ය මහා තොන්සක් විය. උන්වහන්සේලා උද්‍රෝන්තාහි ප්‍රදේශයේ සහ සකෝන් නකෝන් ප්‍රදේශයෙන් පැමිණිහ. මහා කැලෑවේ ගමන් කරන විට විශාල ඇත් රාජයෙක් මුණ ගැසුණහ. ඔහු හීලා ඇතෙක් බව වයස්ගත වූ නිසා අයිතිකාරයා මුදවා හැරිය බවත් පසුව දැනගත්හ. ඇත් රාජයා හට අඩියක් පමණ දිග දල ඇත. බැලූ බැල්මට භයංකර වේ. ඔහු හරහා යන්නේ කෙසේදයි උන්වහන්සේලා කතා කළහ. කඳුකරයට යාමට ඇත්තේ මේ පාර පමණි. කැලෑ රොද නිසා ඇතෑ ළඟින් යාමට නොහැකිය. ආචාර්ය මන් ඇතා සමග කතා කරන්නට යයි ආචාර්ය කවෝහට කීහ. ඌ උණබම්බු කොළ කමින් සිටී. අඩි 20ක් පමණ ඈතින් පස්සා පැත්තට හැරී ඇත. තවම උන්වහන්සේලා දැක නැත. ආචාර්ය කවෝ ඇතාට කතා කළේය. "ඇත් අයියේ, ඔබට අපි කතා කරනවා. මුලදී ඔහුට එය ඇසුනේ නැත. එහෙත් කොල කෑම නැවැත්වීය. "ඇත් අයියේ, ඔබට අපි කතා කරනවා." දෙවනි වර ඇසී ෂණයකින් ආපසු හැරී බැලුවේය. එහි නිශ්චලව සිටි කන් දෙක ඈත් කර ඇත. "ලොකු අයියේ, අපි ඔබට කතා කරනවා. ඔබ ඊතා විශාලයි, ශක්තිමත්. අපි සාමාන්‍ය භික්ෂුන් වහන්සේලා. ඔබ කෙරෙහි බයයි. අපි දුර්වලයි. ඔබ සිටින තැන පසු කර යාමට ඕනේ. ලොකු අයියා පොඩ්ඩක් අයින් වෙනවාද? අපිට යන්න ඉඩ දෙන්න. ඔබ හිටගෙන ඉන්න විට අපි ඊටාම බයයි. ළඟට එන්න බෑ. මෙසේ කී විගස ඇතා පැත්තකට හැරි දල එම කුඹයට ඇතුල් කර පාර දුන්හ. ආචාර්ය මන් දැන් අපිට යා හැකි කීහ. භික්ෂුන් වහන්සේලා දෙනම ආචාර්ය මන් ඉදිරියෙන් හා පසුපසින් ගමන් ගත්හ. තනි පේලියට ගමන් කළහ. ඇතා අඩි 6ක් පමණ ඈතින් සිටී. උන්වහන්සේලා මෙසේ ගමන් කරන විට පසුපසින් වැඩි ආචාර්ය මහා තොන්සක්ගේ කුඩමිටේ කවය කැලෑ රොදේ පැටලවුණි. මක්කරලාවත් එය ගලවා ගන්නට නොහැකිය. ටික වේලාවක් උන්වහන්සේ එහි සිටමින් කුඩය ගලවා ගන්නට යත්න දරයි. ඇතා උන්වහන්සේ දෙස බලා සිටී. උන්වහන්සේ බහින් වෙවුලමින් මුළු ශරීරයෙන් දාඩිය ගලා හැලුණහ. උන්වහන්සේ ඇත් රාජාගේ ඇස් දෙක දෙස බැලූහ. ඇත් රාජා අති විශාලය. ඇස් දෙක දීප්තිමත්ව බැබළුනි. බැලූ බැල්මට අහිංසකය. ආදරය ඇතිවේ. එහෙත් ඒ මොහොතේම බහින් ත්‍රස්ත වී ගියේය. අන්තිමේදී කුඩේ අල්වා ගත්හ. බිය පහවිය. මේ ඇත් රජා කෙරෙහි ආදරය ඇති වුනි. දැන් තුන් නම ඇතා පසු කර නිර්භයව සිටී. ආචාර්ය කව් ඇතා ඇමතුවේය. ලොකු අයියා අපි දැන් යනවා. දැන් නිදල්ලේ කොලකන්ට. උන්වහන්සේ මෙය කී විට මහා ශබ්ද නගමින් ඇතා කොළ අතු කඩා කන්ට විය. පසුව මෙම ඇත් රජා ඊටමත් සුහද බවත්, තමන් වහන්සේලාගේ මිත්‍රත්වය දිනූ බවත් වැටහුණි. එකම දේ නම් කතා කිරීමට බැරි කමයි. මෙසේ කියමින් සිටිද්දී ආචාර්ය මන්ගේ මතය කුමක් දැයි විමසීය. ඇතාගේ සිත් ඔබ වහන්සේ දුටු වෙහිද? මම ඊටමත් කැමැති උගේ සිතුවිලි මොනවාදයි දැන ගැනීමට. මුලදී අපි කතා කළ විට ඔහු හැරි අපි තිදෙනාම එකවර පාගා දැමීමට හිතුවා. නමුත් ඔහු ඒ අවස්ථාව දැනගත්තා. ඊට පසු හිත වෙනස් වුණා. ඈත් ශරීරයක හිටි මිනිසෙක් මෙනි. තම දල ගස් ගුම්බයට ඇතුල් කර පාර දුන්නා. ඔය පොඩි මල්ලිලාට දැන් යන්න පුළුවනි. අයියාගෙන් හානියක් නැහැ. අයියාගේ ආයුධ පාවිච්චි කරන්නේ නැහැ. බය එපා. මෙහෙන් යන්න. ආචාර්ය මහා තොංසක් එවිට ආචාර්ය කවෝට සරදම් කළහ. ඔබ වහන්සේගේ වචනාසා ඇතා මෙල්ල වුණා. හරියට මිනිස්සෙක් වගේ. ලොකු අයියා අපි බයයි. අපිට යන්න පාර දෙන්න. ඌ ඒ වචනයට අවනත වුණා. සතුටු වුණා, රැවටුණා. නමුත් මේ මල්ලි හරිම අදක්ෂයි. කුඩේ මිට ගස් කුඹය හිර කරගත්තා. මොන විදියටවත් ගලවා ගන්නට බෑ. ලොකු අයියා ළඟම ඉන්න උනා. එහෙත් මගේ හදවත ස්පන්දනය නවති. මහත් වෙහෙසකටපත් උනා. කොයි මොහොතේ ඔසවා පොළවේ ගසයිදැයි සිතුණා. මේ අසා සිටි ආචාර්ය මන් මෙසේ කීහ. මුලදී ඇතා බය වුණා. ඒ නිසා එකවරම හැරුණා. මරන්ටයි සිතුවේ. එහෙත් කහසිවුරු දැක පැහැදුනා. ඔහු භික්ෂූන් වහන්සේලා දැක පුරුදුයි. මගේ අයිතිකරු භික්ෂූන් වහන්සේලාට අවනත වීමට පුරුදු කර ඇත. ඉතින් ආචාර්ය කවෝ ලොකු අයියා කියා කතා කළාම සතුටු වී පාර දුන්නා. උන්වහන්සේගේ වචන තේරුණාද? ඇත්තෙන්ම ඔව්. නැත්නම් ලී කොටන් අදින්ට පුරුදු කරන්නේ කෙසේද? එය නොතේරුණි නම් ඔහු අප මරා දමනවා. මේ සත්තු මිනිසුන්ගේ භාෂාව දන්නවා. මේ ඇතා අවුරුදු 100කට වඩා වයස වැඩි. උගේ දල බලන්න අඩි 6ක් පමණ දිගයි. බොහෝ කාලයක් මිනිසුන් සමග වාසය කර ඇත. අයිතිකරු ඊට වඩා බාලයි. එහෙත් ඔහුගෙන් වැඩ ගන්නවා. ඌ හැරි දල ගුම්බයට දාගන්නා මිට සිතුනේ කුමක්ද? මම කලින් කී පරිදි අපට යන්න ඉඩ දීමට සිතුවා. අපි ඔහු ළඟින් යන විට ඔබ වහන්සේ ඔහුගේ සිත දැක්කාද? ඔව්, අපිට ඉඩ දෙන එක ගැන පමණයි හිතුවේ. මම එසේ ඇසුවේ විනෝදයටවත් අපට පහර දෙන්න සිටුවාද? ඔබ වහන්සේට අස්වාභාවික මනංකල්පිතයක් ඇත. මහා තොන්සෙක් ඔබ වහන්සේ කැමති මෙසේ ප්‍රශ්න කරන්නට, සිතන්නට, එහෙත් මෙවැනි බොළඳ දේ ගැන නොසිතා ධර්මය පිළිබඳ ප්‍රශ්න කරන්න. එවිට ඔබ සියලු දුක් තරණය කරાવી. නමුත් ඔබ වහන්සේ සාමාන්‍ය මිනිසු වගේ කාලය නාස්ති කරනවා. කිසි වැදගත් දෙයක් ගැන නොවේ මේ ප්‍රකාශ කරන්නේ. ඔබ එළිවෙනතුරුත් මේ සතා ගැනද සිතන්නේ? ධර්මය ගැන කිසි තැකීමක් නැහැ. ඉන්පසු ආචාර්ය මහා තොංසක් ඇතා ගැන ඇසුවේ නැත. නැවත ඇසුවොත් මීටත් වඩා තරවටු කරයි යන බියනි. මෙසේ නොමනා අන්දමට ප්‍රකාශ කරන විට ආචාර්ය මන් තරවටු කරති. සමහරු ඉන්පසු සිහිවිකල් වෙති. මෙසේ අනවසරයෙන් බාධා කරන එක් භික්ෂුවක් උන්වහන්සේ සමග වාසය කළේය. ආචාර්ය මන් යමක් කී විට උන්වහන්සේගේ මතය කියාපායි. ආචාර්ය මන් කීප විටක් එසේ නොකිරීමට අවවාද කළහ. තම සිත ගැන සෝදිසියෙන් සිටිනු මැනවි. කතා කිරීම නැවැත්තුව මැනවි. මෙසේ කතා කරන්නේ දුර්වලකමක් නිසාය. එහෙත් මේ භික්ෂුව එම අවවාදය නොපිළිගත්හ. ආචාර්ය මන්ගේ එක් පුරුද්දක් ඇත. එනම් සතුන් මිනිසුන් මගදී හමු වූ විට උන්වහන්සේ පසුපස ගෙන යාමය. ඒ නිසා භික්ෂුන් වහන්සේලා පිණුසිඟා යන විට වඩා සිහිනුවණින් යති. එක් දිනක් උස්සහඬින් උන්වහන්සේ කතා කළහ. එක් කුඩා වසු පැටියෙක් උගේ මව වටා දුවමින් සෙල්ලම් කරයි. භික්ෂූන් වහන්සේලා වඩින බව ඔහු දුටුවේ නැත. ඊ타ම කිට්ටු වූ විට දැක විගස මව් ළඟට දුව ගියේය. බයින් සැඟවී උන්වහන්සේලා දෙස බැලුවේය. එළදෙනද භික්ෂූන් වහන්සේලා දුටහ. නමුත් කිසි බියක් සැකක් නොවිය. නමුත් පැටවා මවට තුරුල් වී බියපත් වී සිටි. ආචාර්ය මන් මේ මව සහ පැටියා ගැන කතා කළේය. මව නොබියව සිටි. එහෙත් පැටියා බිය වී හඬ නගා දුවති. මිනිස්සු මෙසේමයි. තමා ආවරණය කර ගැනීමට කවුරු හෝ සොයති. මව් ළඟනම් ඈ වෙත දුවති. පියා ළඟට දුවති. පවුලේ අය හෝ නෑදෑයින් ළඟට යති. කලාතුරකින් Tamanම ප්‍රශ්න විසඳා ගනිත්. අපි කුඩා කල අනුන්ගේ උදව් බලාපොරොත්තු වෙමු. වැඩිහිටි අය වෙන අන්දමේ උපකාර සොයති. මහලු වූ විට වෙනත් විදිහේ උපකාර සොයති. ටික දෙනෙක් තමාගේම ශක්තියෙන් ස්වාධීන වෙති. අනුන්ගෙන් උපකාර සොයන්නේ දුර්වල බැගෑපත් අය, ස්වාධීන නොවු අය. භික්ෂූන් වහන්සේලා වූ අපත් එසේමයි. මහාන වූපසු ඉගෙනීම් කටයුතු කිරීමට මැලි වෙති. භාවනා පිළිවෙත් පුරන්ට දුෂ්කර බැවින් මැලි වෙති. පටන් ගද්දය නිමාවකට ගෙනියන්නේ නැත. කම්මැලිකම් අවුරා සිටිත්. තමාට නොහැකියයි අනුන්ගේ පිහිට පතති. තමන්ට තනිව ජීවත් විය නොහැකිය. අත්තාහි අත්තනෝ නාතෝ යන්න අපට අර්ථවත් නැත. තමා තමාගේ ගැලවුම්කාරයා වෙති. තමාම හුස්ම ගත යුතුය. දුහුතාංග භික්ෂූන් අනුන්ගේ උපකාර සෙවිය යුතු නැත. ගුරුවරයාගේ උපදෙස් ලබා ඒ අනුව Taman නැගී සිටිය යුතුය. ගුරු උපදෙස් ලිහිල් කොට අමතක නොකරන්න. උන්වහන්සේ කියන දේ අසා දැන ඒ ආදර්ශය අනුව යන්න. තමාම ප්‍රතිඵල ලබා ගන්න. එවිට ගුරුවරයාගේ උපකාර අවශ්‍ය නොවේ. ඔබ ඔබගේම නාසයෙන් හුස්ම ගන්න. ක්‍රමයෙන් ඔබේ ශ්‍රද්ධාව වැඩි යයි. ඔබ ස්වාධීන වේ. අන්තිමේදී ඔබ තනිව සිටී. ගුරු උපදේශ අනවශ්‍ය වේ. මේ කතාව පිණ්ඩපාතය පිණිස යන ගමන් කීහ. ඒ අතර සිටි ඒ කලබලකාරී භික්ෂුව යම් යම් දේ කතා කළේය. ඒ ඇසූ ආචාර්ය මන් ආපසු හැරි ඔහුට දොස් කීහ. අනිත් භික්ෂූන්ද තිගැස්සී සිටිහ. ඔබට පිස්සුද? ඔබ පිස්සු බල්ලෙක් වගේ අසුුණ ලී කෑල්ලක් හෝ හපා කති. ඔබේ සිත තුල බලන්න. මොකක්ද මේ පිස්සුවට හේතුව? ඔබට පිස්සු වැටේ මෙසේ දොඩවන විට. ආචාර්ය මන් වෙන කිසිවක් නොකිය ආපසු හැරි අසපුවට ගියහ. එම භික්ෂුවගේ විකාරයක් අනිත් භික්ෂූහු දුටුහ. ඔහු බය වී සිහි නැතිවාක්මෙනි. ආහාර නොගනි. ඔහු තවත් බය වේයයි අනිත් භික්ෂූන් කිසිවක් නොකියති. එදා රාත්‍රී කහලයේ මහා හඬින් යමක් කෑ ගැසීය. එම භික්ෂුව තම කුටියේ දඟලමින් සිහි විකල්ව දොඩවයි. තමා ආචාර්ය මන්ට අවමන් කළේ යයි පැවසීය. ගමේ මිනිසු මේ බව අසා පැමිණිහ. ඔහුට කෂාය බෙහෙත් පොවා අත්පා සම්බාහනය කළහ. ඉන්පසු නිදාගත්හ. පසුදා උදේ උන්වහන්සේව වෛද්‍යවරයෙකු වෙත ගෙන ගියහ. ඔහු තරමක සුවයක් ලදහ. එහෙත් වරින් වර එම රෝගය මතුණි. තරමක් සුව වූ විට ඔහු ගෙදර යැවීය. ඉන්පසු ඔහු ගැන තොරතුරු නැත. ආචාර්ය මන් දොස් දකින්නේ එක එක පිළිවෙලකටය. යන්තම් අවවාදයක් වුවද බොහෝ විට සෑහේ. එවිට සති සම්පජඤ්ඤයෙන් පිහිටා සිටිති. එහෙත් තද බල ලෙස කතා කරන්නේ කලාතුරකිනි. එවිට එය සැමෝටම සිහි කැඳවීමකි. එබැවින් භික්ෂුන් වහන්සේලා ඊටාම සිහි කල්පනාවෙන් සිටිති. උන්වහන්සේ සමග බොහෝ කල ඇසුරු කළද කිට්ටු සම්බන්ධකම් පැවැත්විය නොහැකිය. කිසිවෙක් සමග උන්වහන්සේ හුරු පුරුදු නොවේති. පරීක්ෂාකාරී නොවු මුවා වැද්දාට හසු වෙයි. යෞවන මදය කලාතුරකින් තමන් වහන්සේගේ ශිෂ්‍යයන් දක්ෂ ලෙස භාවනා කරමින් උසස් ප්‍රතිඵල ලබාගත් අය වේ නම් උන්වහන්සේ සුහද ලීලාවෙන් සතුටු සාමීචි වෙත්. එවිට ඊතරම් තද දැඩි ගති නොපායි. එහෙත් මොහොතකින් ඒ ගතිය වෙනස් විය හැකිය. උන්වහන්සේගේ හැසිරීම මොහොතින් වෙනස් වේ. සෑම පුද්ගලයාට විශේෂත්වයක් දකි. ශිෂ්‍ය උන්වහන්සේගේ ශනික ප්‍රතික්‍රියා ගැන විස්මයටපත් වෙති. යම් සිද්ධියක් ඒ මොහොතේම අවධාරණය කරමින් ඉක්මන් උත්තර සපයති. තමන් වහන්සේ තරුණ කාලයේදී කළ දේ උන්වහන්සේ අප සමග කීහ. එය සිනහා උපදවන අතර උන්වහන්සේ සූර වීර ගති විදහා දක්වයි. මම මෙහි පළ කරන්නේ එම පුවතයි. යමෙකුගේ ජීවිතය පරිවර්තනය වන අන්දම ගැන සිතීමට මෙය කදිම නිදර්ශනයකි. අතීතයේ උන්වහන්සේ ගිහි යෞවන කාලයේ ගමේ කවිසින්දු තරඟ විවාදවලට දිනක් සහභාගී විය. මේ තරඟවලට මවුලම් යයි කියති. අල්ලපු ගමේ තිබූ විශාල පොලකට උන්වහන්සේ ගියේය. එහි දහස් ගණන් ජනයා එක්රැස් වී සිටියහ. වේදිකාව මත ගොඩ නැගී කවි සින්දු තරඟයට සහභාගී වීමට එකවරම තීරණය ගති. ඒ එක්තරා දක්ෂ නිලියක් සමගය. ඈ කවි සින්දු තරඟවලින් ජයගත් ප්‍රසිද්ධ කෙනෙකි. කිසි බියක් සැකක් නැති වූයේ ආලයෙන් කුල්මත් වූවාද නොදනිමු. වේදිකාවට පැන නැග එම කාන්තාව සමග තරඟයට පැමිණුණි. කවිසින්දු කීපයක් ගායනා කළ පසු තරුණ මන් පෙරදෙන බව කාටත් තේරුම් ගියේය. වාසනාවකට මෙන් උන්වහන්සේගේ ගිහි කල මිත්‍ර තරුණ චාවෝකුන් උපාලි එම සංදර්ශනය නැරඹීමට පැමිණ ප්‍රේක්ෂක පිරිස අතර සිටියේය. ඔහු වයසින් අවුරුදු කීපයක් වැඩිමහලු වේ. තම මිත්‍රයා පරාජය වෙනවා දකින්ට දුක් විය. ගායනා කීපයක්ම අසමත් විය. තව ටිකකින් ඈ ඔහුව අපහාසයට ලක් කර වේදිකාවෙන් පළවා හරි. ඒ ඈ අතිදක්ෂ බැවිනි. ආචාර්ය මන් නොදැනුවත්ව හමු වූයේ කොටි දෙනකටය. ඇගේ කොටි නිය දත් වලින් සපා කෑම සුළු දෙයකි. උන්වහන්සේ කිරි බොන කුඩා පැටවෙකි. ජෑන් හෙවත් චාවෝකුන් උපාලි මෙසේ දුක් වෙමින් ඈ ඔහුට පණ පිටින් හැම ගසා හැමත් විකුණනවා යයි සිතූහ. මන් කොටි දෙනෙක් නොහඳුනති. ඔහු දැක්කේ රූමත් කතක්. ඔහු මරණ බව නොදනිති. ඔහුගේ හැම බේරා ගැනීමට කුමක් කරම්ද? මෙසේ සිතා ජෑන් වේදිකාවට පැන්නේය. පැන "ඒයි මං උඹේ අම්මා ගෙයි වහලින් වැටි. මම දන්නේ නෑ ඈ තවමත් පණ තියනවාද. මා උඹ හැමතැනම සෙව්වායි කෑ ගැසූහ." ඈ බිම වැටි සිටිනු මා දුටුවා. ඈ ඔබව ගේන්ට කියා අඬනවා. මුළු දවසම මම හෙව්වා. මට කන්ටත් නැහැ. මන් සහ තරුණ ස්ත්‍රිය මේ දෙයින් තැති ගැනුනි. මගේ අම්මාට කොහොමද? ජෑන්ට කතා කරන්නට බැරි තරම් වෙහෙස ඇත. මෙලහකට මැරිලා ඇති. මාත් තව ටිකකින් මැරී වැටෙනවා. මෙසේ කියා මන්ගේ අතින් ඇදගෙන වේදිකාවෙන් බැසගති. දහසක් දෙනා විස්මිතව බලා සිටිහ. ඔහු මන් ඇදගෙන දුවන්ට උනි. ගමේ මායිමට ආපසු මන්ට සිහිසන් නැත. අම්මාට කෙසේද? වහලේ නැගගෙන අම්මා මොකක්ද කළේ? මම දන්නේ නැහැ. කොහොම වැටුණාද කියා. ඈ කෑ ගසමින් බිම සිටියේ. මම දුවගෙන ආවා ඔබ සොයන්ට. අම්මා මැරෙන්ට ඇද්ද? අපි ඉක්මනින් ගොස් බලමු. ඒ වන විට රෑ බෝ වී ඇත. ගමේ මිනිස්සු පසුපස ආ නමුත් ඊතරම් දුර යන්නට නොකමැති වූහ. කොටින්ට සහ හොල්මන් වලට බය බැවිනි. එබැවින් සියලු දෙනා එහි නතර වූහ. ජෑන්ගේ මුළු ගතසිත එක විටම වෙනස් විය. ඔහු නොසඟවා සියලු ප්‍රවෘත්ති කීවේය. මට බලා සිටින්න බෑ. අර ගෑණි උඹව බිම දමා පාගනවා. උඹේ හැමගලවා හෙට මාකට් එකේ විකුණාවි. මටයි මුළු ගමටයි මහා නින්දාවක්. ගෑණියෙක් විසින් උඹේ පිරිමිකම විනාශ කරනවා මහා සමච්චලයෙන්. මම පොඩි උපායක් රඟපෑවා. පිරිසට ඒත්තුයන්ට උඹ ඉක්මනින් යා යුතු බව මහා බැරෑරුම් ප්‍රශ්නයක් නිසා. උඹ පරාජය වන නිසා නොවේ. මගේ උපායෙන් ඒ ගෑණිත් කම්පා වුණා. ඉක්මනින් පිටවී යන්න ඕනෑ. කවුරුවත් ප්‍රශ්න කරන්නට ප්‍රථම ඈ බලා සිටියේ හැටි මතකද? උඹටයි අම්මටයි හරිම අනුකම්පා කළා. මම උඹ අපායෙන් මුදාගත්තා. එය සූක්ෂම උපායක් නොවේද? අපරාදේ උඹ මාව නැති කළා. උඹ මොකක්ද මේ කළේ? මම හොඳට ඈව කපලා සතුටක් ලැබුවා. උඹ මගේ සතුට නැති කළා. උඹ මට මෙහෙම දෙයක් කරයි කියලා කවදාවත් හිතුවේ නෑ. මට හිතෙනවා අහපව් යන්ට. මමයි ඈව අරින්නේ මාකට්ටුවට ඇගේ හැම විකුණන්ට. අනේ බොරු එපා. උඹ කෑලිවලට කැපුවා ඒ ගෑණි. මම යන්තම් පණ බේරුවා. මෙතන එනවා බොරු කයිවාරු කියන්න. මම උඹව ආපසු එක් කරගෙන යන්නම්. ඒ ගෑණි උඹව මස්කොටේ තියලා පෙතිගහයි. එහෙම නොවේ. ඈ ගෑණියෙක් නිසා මම ටිකක් බුරුලක් පෙන්නුවා. මුලදී එවිට ඈ හිතට අරන් මට දෙයි. ඊට පසු මම ඈව ගෝණියක දාගෙන ගිහින් වැඩිම මිලට අලවි කරන්න හිතා හිටියා. උඹට මාව තේරුම් ගන්නට බැරි වුණා. මම ඈට ඇමක් දුන්නා. කොටියා වඳුරට ඇම දෙනවා වගේ. උඹ ඊතරම් දක්ෂණම් මගේ පොඩි ප්‍රයෝගයට අසුුනේ ඇයි? උඹ කෙතරම් බය වුණාද යත් තව පොඩ්ඩෙන් අඬනවා ලැජ්ජා නැතිව අර ගෑණි ඉදිරිපිට. උඹ කොහේ ඒ ගෑණිව අල්ලයිද? තව පොඩ්ඩෙන් උඹව අල්ලා ඔක්කොටම පේන්න වේදිකාවෙන් බිම විසි කරනවා. ඔච්චර බොරු කයිවාරු එපා මම සහෝදරයෙක් වගේ උඹව බේරාගත් ආයේ ගෑණිගෙන්. එදා මන් සහ ජෑන් දෙදෙනාම රාත්‍රී පොළ ගැන සිතමින් දුක් වූහ. ගිහි කාලයේ වුවද මේ මහා පුරුෂයන් දෙදෙනාගේ ජීවිත ප්‍රවෘත්ති ඊටාම චමත්කාර ජනකය. ලෝකාස්වාද රතියෙන් කළ කතා වුවද යම්කිසි දක්ෂතාවයක් ඇත. එකට එක කීම පවා මනස් කල්පිත හැඟීම් පෙන්වයි. ආචාර්ය මන් මේ කතාපුවත් කියන විට එම සිද්ධිය රඟපෑමක් වැනිය. ආස්වාදයක් ඇති කෙරේ. මෙවැනි කතාපුවත් එමටය. නමුත් මේ පොඩි උදාහරණයෙන් පාඨක ඔබට යම්කිසි අවබෝධයක් ලැබේ යයි සිතමි. උන්වහන්සේලාගේ ගිහි කාලයේ කළ කතා සල්ලාප වුවද දක්ෂ තර්ක හා වාද ඇත. ඒවා අහිංසකය. විනෝදාත්මකය, බොළඳය, අව්‍යාජය. අන්තිමේදී මේ දෙදෙනා ගිහිගෙයින් නික්ම ඝන වනාන්තරවල දුහුතාංග ආචාර්යවරු වූහ. චාවෝ කුන් උපාලි ගුණූපමාචාර්ය සහ ආචාර්ය මන් බුහුරිදත්ත යනු මුළු තායිලන්තය নমස්කාර පූජාවෙන් උපහාර දක්වන මහා රහත් ඉසිවරයන් වේ. මන් සහ ජෑන් නම් සඳහන් කළේ ඒ ආචාර්ය මන් පැවසූ භාෂාව අනුගමනය කිරීමටය. කලාතුරකින් මෙවැනි සතුටු සාමීචි කතා සල්ලාප අසන්නට ලැබේ. භික්ෂූන් වහන්සේලා නිතර දෙවේලේ භාවනා යෝගී වෙමින් සති පඤ්ඤාවෙන් ගත කරන්නේ තද අපහසු ජීවිතයන්ය. එහි විරාමයක් ලිහිල් බවක් නැත. ඒ මහා තේරවරුන්ගෙන් සහ ඔබ සැමගෙන් යම් දෝෂයක් මෙම පුවත්වල ඇතොත් සමාව අයදිමි. එම පුවත් ශිෂ්ට භාෂාවෙන් ලියූ විට එහි හාස්‍ය රසය නැති වී යන බැවින් මෙසේ ලීවෙමි. ඒ අය අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාවය මින් හොඳ ආකාර පිළිඹුවේ. මට මේ කතාව ඇසූ ආකාරයෙන්ම ලිවීම පහසු විය. අද සිටිනා මේ දෙනම හා එකල සිටි ආකාරය අනුව සිතන විට විස්මිත කම්පාවක් ඇති කරයි. ආචාර්ය මන් නිතරම වර්තමානයේ ජීවත්වන බැවින් අතීතය ගෙනහැර දක්වන්නේ කලාතුරකිනි. එහෙත් වරින් වර ආචාර්ය චාවෝ කුන් උපාලි තෙරුන්ගේ දක්ෂතාවය ගැන සඳහන් කරයි. එක් දිනක් වෙස්සන්තර ජාතකය පිළිබඳ සාකච්ඡා කළහ. ආචාර්ය මන් මද්රී දේවියන්ගේ මව්ගේ නම කුමක්දැයි ආචාර්ය චාවෝකුන් උපාලිගෙන් විමසීය. මම ඒ නම සඳහන් තැනක් ත්‍රිපිටකයේ දැක්කේ නැත. මට වැරදුනා විය හැකියි. චාවෝකුන් උපාලි තෙරුන්ගේ ප්‍රතිවචනය සැනින් ලැබුණි. ඔබ මද්රීගේ මව දැකලාවත් අහලාවත් නැහැ. නගරේ සීරු දෙනාම එය දනි. තාමත් සොයාගන්න බැරි උනේ ඇයි? ඔබ කොහෙද සෙව්වේ? ත්‍රිපිටකයේ ඒ නම නැති බව ආචාර්ය මන් නැවතත් කීය. ත්‍රිපිටකයේ මොන ත්‍රිපිටකයේද? අර ලොකු ගෙදර හතරමං හන්දියේ පන්සලට යන පාරේ කටකාර ඔප්නෝනා ආචාර්ය මන් අඳුන් කුඳුන් විය. වෙස්සන්තර කතාවේ යම්කිසි පන්සලක් ගැන සඳහන් වේදැයි මතක් කළහ. මොන හන්දියද? මොන පන්සලද? මද්රීගේ අම්මාගේ ගෙදර ඔබේ පන්සල ළඟ මද්රීගේ අම්මා දන්නේ නැත්තේ මොකද? අනේ අපොයි. මද්රී සහ ඇගේ අම්මා ඉන්නේ ඒ ගමේමයි. ඔබ දැකලාවත් නැහැ. ගිහින් ත්‍රිපිටකයේ සොයනවා. මටත් ලැජ්ජයි ඔබ ගැන. ආචාර්ය කුන් උපාලි මද්රී සහ ඇගේ අම්මා ඉන්නේ ඔබේ ගමේමයි කී විට ආචාර්ය මන්හට මතක් විය. මීට ප්‍රථම වෙස්සන්තර ජාතක කතාව ගැන සිතූ බැවින් අඳුන් කුඳුන් විය. ආචාර්ය කුන් උපාලිගේ හාස්‍ය රසය ශනිකයි. මුඛ රියවද කතාවෙහි දක්ෂ බුහුටිකමක් ඇත. යමක් රසවත් ලෙස කියාපායි. එය බුද්ධිමත්ව සිනා පහල කරන විමතිය ඇති කරන අයුරින් කීමට සමත් වෙති ආචාර්යමන් පැවසුවේය. මේ කතාව කියා ආචාර්යමන් සිනාසුනහ. කලක් චියාං මයිහි මයේ පාං දිස්ත්‍රික්කයේ කන්නම් මවෝ ගමේ ආචාර්යමන් වස්විසූහ. නිතරම පාහේ ශක්‍ර දේවේන්ද්‍රයා බොහෝ දේව පිරිස කැටුව උන්වහන්සේ බැහැ දැකීමට එහි පැමිණේ. ගිම්හානේදී කඳුමුදුනේ පිහිටි ඩොක් කම් ගල් ගුහාවට යති. ශක්‍ර දේවේන්ද්‍රයා තම පිරිස සමග එහි යෙති. ගණනින් සියක් දාහක් පමණ ඇත. අන් දෙවිවරු මෙන් නොව ශක්‍ර දෙවිඳු විශාල පිරිස සමග එති. නිතර මේ පිරිස එහි පැමිණෙති. කලින් පැමිණ නැති අයට ශක්‍ර දෙවිඳු වැඳුම් පිඳුම් කරන ආකාරය, ධර්මයේ ශ්‍රවණය කරන ආකාරය කියා දෙයි. ආචාර්ය මන් බොහෝ විට මෙත්තාදී අප්‍රමාණ ධර්ම ගැන කියති. දෙවිවරු බ්‍රහ්ම විහාර ධර්ම කොටස් ඇසීමට වඩාත් ප්‍රිය බැවිනි. මිනිස්්‍ය ආවාසයෙන් තොර වූ බන්නම් මව් සහ ඩොක්කාන් ප්‍රදේශයට දෙවිවරු වඩිති. නොඑක් තරාතිරමේ දෙවිවරු එහි වඩිති. මේ අය ආචාර්ය මණ්ඩ සහ මෙම පාළු ප්‍රදේශයට බෙහෙවින් ප්‍රිය කරති. ඊතා ප්‍රවේශමෙන් සක්මන් මළුව අයිනෙන් ඇති. එය අති පූජනීය වේ. කෙලෙසිය යුතු තැනක් නොවේ. ගමේ මිනිසු වැලි අතුරා එය පිරිසිදු කර ඇත. නාග දේව කොට්ටාස දෙසේමයි. සමහර විට එහි නායකයා තුන්වරක් සක්මන් මළුව ප්‍රදක්ෂිනා කරයි. සමහර විට දේව නාගයෝ උන්වහන්සේට යම්කිසි උත්සවයකට ආරාධනා කරති. මිනිසුන් මෙනි. වැලි මළුව ඉහිරි ඇතනම් දන නමා අත්වලින් වැලි පිස දමති. මේ අයගේ හැසිරීම පුදුමාකාර සංයමයකි. මිනිසා මේ ධර්මය ආරක්ෂා කරන්නේ නම් මේ දෙවියන් නාගයින් මෙන් භක්තිය ඇති කරගත යුතුයයි ආචාර්යමන් පවසයි. මිනිසාට මේ අමනුෂ්‍යයන්ගෙන් හැසිරීම දැක්ක නොහැකිය. එය අවාසනාවකි. මිනිසාට දෙවියන්ගෙන් ලබාගත හැකි දේ අපමණය. මිනිසා තම මිනිස් දිවිය පවා නිකරුණේ අයාලේ ගත කරති. ඒ හේයින් සතුට තෘප්තිය නොලැබේ. ඇත්තෙන්ම ශාසනය යනු සිල් ගුණය සීලාචාරය වඩන ආකාරයකි. මේ උතුම් ප්‍රතිපත්ති බුදුසසුනේ දක්වා ඇත. ඒ අනුගමනය නොකිරීම අපරාධයකි. හදවත යනු ලෝකයේ ඇති ඊටාම වටිනා වස්තුව බව ආචාර්යමන් නිතර කියයි. හදවත අශිෂ්ට අසභ්‍ය වූ විට අවට පරිසරය දූෂණය වේ. කුණු දෙයක් නිසා අවට ප්‍රදේශය අපිරිසිදු වන්නාක් මෙනි. මෙවැනි දූෂිත මනස් නිසා ධර්මය උවද කෙලෙසේ. ධර්මයේ අති පාරිශුද්ධ උවද එවැනි දූෂිත මනස නිසා අපිරිසිදු වේ. සුදු පිරිසිදු වස්ත්‍රයක් මඩ ගන්නාක් මෙනි. දුස්සීල පුද්ගලයෙක් ධර්මය දේශනා කරන විට එහි කිසි ප්‍රතිඵලයක් නැත. අශික්ෂිත දරදඬු නීච මිනිස්සු ධර්මය කෙතරම් උතුම් වූවද අදහන්නේ ඒ නීච නොසරුප් අන්දමටය. ඒ අයට ධර්මයේ කිසි පළක් නැත. බෞද්ධයන් වශයෙන් ලෝකයාට ප්‍රදර්ශනය කරති. Taman ඒ ධර්මය අනුගමනය නොකරති. ශාසන යන්නේහි තේරුම මෙසේය. ශාසනය යනු අපිමයි. අපේ ක්‍රියාපටිපාටිය හොඳ හෝ නරක නම් අපේ සතුට දුක් යම් තරමක්ද එය ශාසනයට බලපායි. එක් එක් කෙනාගේ හැසිරීම ශාසනය වේ. ශාසනය යනු පරිබාහිර දෙයක් ලෙස සිටීම විශාල වරදකි. එබැවින් තමාගේ හැසිරීමද වැරදි වේ. වැරදි දේ කතරම් වුවද වැඩක් නැත. යමක් වැඩදායක වන්නේ එය හරිනම් පමණි. යමෙකුගේ ගුණය සත්‍ය මත ශාසනය රැඳේ. ඊතා සංක්ෂිප්තව කීවොත් අපේ හදවත වැරදිනම් අපි කරන සියල්ලම වැරදි වේ. උදාහරණ වරද ඇතොත් ගණන් මිනුම් වැරදේ. ඇඳුම් නොගැලපේ. වාහන තදබදය විෂම වේ. විවාහ වූ අය එම නීති කැඩීම නිසා මහත් ව්‍යසනයට පත්වේ. Tamanගත් පොරොන්දු කඩකිරීම නිසා දරුවන් හා දෙමාපියන් විරුද්ධ වේ. ධනය අයුතු ලෙස නීති විරෝධීව සපයති. නීතිපතියෝ නීති කඩ කරති. ආණ්ඩුවේ නිලධාරීහු තම රටවැසියාට සුබසෙත පිණිස ක්‍රියා නොකරති. ඒ අය වංචනිකය. මිනිසාගේ සතුරන් මිනි. වරද ඇතොත් එහි කිසිම වටිනාකමක් නැත. මිනිසා ප්‍රපාතයට පත්වේ. අපේ වැරදි නිසා අපේ වින්දනය කෙසේ වෙතත් එහි අනිෂ්ට විපාක නැති කළ නොහැකිය. එය තම මනසේ හටගන්නා වරදකි. එහි විපාක දුක්ගෙන දේ. අපි වරදක් කළ විට එහි ඇතිවන දුක් විපාක අපටමය. වරදක් කර එහි විපාක වලින් ගැලවී යාමට බොහෝ දෙනා සිතති. එය කල නොහැක. කවදා නමුත් එම විපාක Tamanට විඳින්නට වේ. මෙය විශ්ව ධර්මතාවයකි. එබැවින් වරද කෙරෙහි මධ්‍යස්ත වීම, උදාසීන වීම, නොසැලකීම, අමතක කිරීම නිසා පුද්ගලික අලාභ හානි වලට පත්වේ. එය මේ ආත්මයේදීම ඵල විපාක දේ. මේ සත්‍යතාවය නොසලකා දියුණු වීමේ මඟ සෙවීම සෙවණැල්ලක් අල්ලන්ට යාමක් වැනිය. මිනිසා තුල අවිද්‍යාවෙන් හා මෝහයෙන් මුලා වීමක් සිදුවේ. ශාසනය යනු එවැනි මුලාවක් නොවේ. ශාසනය රකින කෙනෙක් එම මාර්ගයෙන් බැහැර වූ විට තමාට ලැබෙන දුර්විපාක ශාසනයේ වරදක් නොවේ. එය Tamanගේම වල කපා ගැනීමකි. ඉන් මිදීමක් නැත. ශාසනය කවදත් පිරිසිදුය, නොවෙනස්ය, නිවැරදිය. ශාසනය හස්න සස්න හෙවත් පණිවිඩය යන අර්ථය ඇත. සියලු බුදුවරුන්ගේ පණිවිඩය එයම වේ. ඒතං බුද්ධාන ශාසනං ශාසනයේ සත්‍යතාවය ගරු කරන අයට ධර්මයේ ආශිර්වාදය ලැබේ යන්න නිතරම ආචාර්ය මන් ප්‍රකාශ කරති. එවිට Taman ඉවසිල්ලෙන් සැනසෙල්ලෙන් ජීවත් වේ. අන් අයද පරිසරයේද සුවදායක වේ. නෑ මිත්‍ර සම්දතා සැරපරුෂ නොවේ. වාද ભેද රණ්ඩු එනකොටා ගැනීම නැත. මිනිසා සැප ප්‍රාර්ථනා කරති. නමුත් සැප නොලැබේ. ඊට හේතුව සිත දූෂිතය. සිතුවිලි වරදෙහි බැඳේ. මෙවැනි ගිනිගත් සිතකින් ව්‍යාපාර කටයුතු වැඩ රාජකාරී කරත් කොතැනට ගියත් කුමක් කළත් ඒ ගිනිගත් හිත නිසා සාමකාමී සමබර ජීවන රටාවක් ගෙන යා නොහැකිය. එවැනි පුද්ගලයින් තම හදවතේ ගිනි නිවාගෙන සිසිල් කරගන්නට නොසිතති. දූෂිතයන්ට පමණක් සතුට සන්තෝෂයක් ළඟා කර ගැනීමට සිතති. එහෙත් සිත නිවෙනතුරු සතුටක් නොලැබේ. තමන් වහන්සේගේ මුළු ජීවිත කාලය භික්ෂුවක් වශයෙන් ගත කළේ ධර්මය ਵਿਚාරීමෙන්ය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ ගැඹුර දිග පළල මහා සාගරයට වඩා අතිශයින්ම වැඩිය. ඇත්තෙන්ම ශාසනය ගැන හිතා නිම කරන්නට බැරි තරම් ගරු ගහම්බීරය. එහි සියුම් ලක්ෂණ දැක ගැනීමේදී ඇතිවන ප්‍රතිඵල විස්මිතය. විස්තර කිරීමට නොහැකිය. උන්වහන්සේ උදේ සිට රෑ වනතුරුත් බුද්ධ ධම්ම සංඝ යන තෙරවරුණට වැඳ වැටි නමස්කාර නොකරන්නේ බලා සිටින අය පිස්සෙක් කියා සිතන බැවිනි. නැතහොත් කිසිම විවේකයක් කනස්සල්ලක් මහන්සියක් නැතිව සතුටින් සන්තෝෂයෙන් තෙරුවන් නැමදීම සදා කාලයම කළ හැකිය. උන්වහන්සේ පරමාර්ථ වශයෙන්ම දන්නා එක් දෙයක් ඇත. එනම් බුද්ධ ධම්ම සංඝ යන තෙරුවනින් උන්වහන්සේ කිසි දිනක වෙන් නොවන බවයි. මෙය නම් අකාලික ගුණයයි. එය විශ්ව ලක්ෂණයක් වූ අනිත්‍යය දුක්ඛ අනාත්ම ස්වභාවයෙන් හාත්පසින්ම විරුද්ධ වේ. මේ විශ්ව ස්වභාවයන් සත්වයාගේ සිත නිරන්තරයෙන් පීඩාවට පත් කරවයි. කර්මයේ গুপ্ত විපාක ආචාර්ය මන් චියාංමයි කඳුකරේ වාසය කරන කල්හි මධ්‍යම රාත්‍රිය පසුවන විට දිනපතා එක්තරා සංඥාවක් දකි. එනම් කාන්තාවක් සහ කුඩා සාමණේර නමක්. මේ ගැන විපරම් කිරීමට සිතා කුමක් නිසා මෙසේ දිනපතා එහෙමෙහි යන්නේදැයි විමසුවේය. ඒ අය කනස්සල්ලෙන් ජීවත් වෙති. ඊට හේතුව ගිය ආත්මයේදී එක්තරා ස්තූපයක් ගොඩනැංවීමට දෙදෙනා වෙර වැඩූහ. එහෙත් එය නිම කිරීමට ප්‍රථම මරණයට පත්තුනි. කුඩා සාමණේර නම එම ස්ත්‍රියගේ බාල සහෝදරයා විය. මේ සිද්ධිය ගැන බලවත් කම්පාවීමක් හා පසුතැවිල්ලක් නිසා මෙසේ උපතක් ලදහ. එහෙත් ඒ දෙදෙනා දුක් විඳින්නේ නැත. නමුත් සැප ඇති භවයක ඉපදීමට කැමැත්තක්ද නැත. ආචාර්ය මන් ඔවුන්ට ධර්මය දේශනා කළහ. පසුගිය දේ ගැන තැවෙන්ට එපා. ඒ ගැන කිසි දෙයක් කරන්නට බෑ. හිතුවාට වැඩක් නැත. ඔරලෝසුවා පසු කැරකීමක් වැනිය. එසේ සිතීම නිසා මහත් වූ දුක බය සැක හටගනි. අසහනය ඇතිවේ. කෙතරම් ප්‍රාර්ථනා කළත් නොලැබේ. අනාගතය ගැන සිතීමද වැරදි. අනාගතය තාම ඇවිත් නැත. එබැවින් අතීතය හා අනාගතය අත්හරින්න වර්තමානයේ පමණක් යමක් කළ හැකි වේ. ඔබට ස්තූපය නිම කරන්නට නොහැකි වීමට හේතු ඇත. ඒ හේතු තිබුණා නම් ඔබ මරණයට පත්වන්නේ නැත. මරණය සාමාන්‍ය දෙයකි. එය ඉක්මවීමට නොහැකිය. දැන් එය සෑදීමට කතරම් සිතුවත් එය කළ නොහැකිය. තව තවත් සිතීමෙන් තව තව වැරදි සිදුවේ. මේ නිසා ඔබට හොඳ උත්පත්තියක් නොලැබේ. ස්තූපයේ ගොඩනැංවීමෙන් බලාපොරොත්තු වන්නේ පින් ලබා ගැනීමටයි. එහි ඇති වැලි සිමෙන්ති වලින් වැඩක් නැත. ඔබගත් මහන්සිය නිසා කුසල් චේතනා ඇති වී පින් රැස්වේ. මේ පින පමණයි ඔබට අත්වන්නේ. ගල් වැලි වලින් වැඩක් නැත. හොඳ දේ කරන සියලු දෙනාම ගෙනියන්නේ පින් පමණයි. Taman දුන් භෞතික දේ ගෙන යන්නේ නැත. පන්සලක් භික්ෂු ආවාසයක් භාවනා ශාලාවක් වතුර ටැංකියක් පොදු ගොඩනැගිල්ලක් හෝ යම්කිසි ද්‍රව්‍යමය දෙයක් ආදිය බාහිර වස්තුන්ය. ඒවා දීමට ඇති චේතනාව නිසා තම මනසේ පිංසිත ඇතිවේ. එහි විපාක ඔබගෙන යති. ද්‍රව්‍යමය දේ කළත් යන විට විනාශ වී යයි. මේවා ද්‍රව්‍ය පමණි. එහි දේවලෝකයක් හෝ අපායක් නැත. ඒවා දුන් චේතනාවේ කුසල කර්ම හටගනි. එහි විපාක ගෙන යති. දන් දීමට ඇති කැමැත්ත මහන්සිය නිසා තම සිතේ කුසල් ඇතිවේ. එහි චේතනාව හොඳ බැවිනි. හදවත ගුණවත්ය. හදවතේ පිං රැස්වේ. හදවතත් දේවලෝකය වේ. නිවන වේ. මග්ගඵල වේ. මේ සියල්ල ඇතිවන්නේ හදවතේ හෙවත් සිතේ. ඔබ ස්තූපය සෑදීමේදී ඔබේ සිතේ තණ්හාවක් ඇති වී තිබේ. හොඳ දෙයක් ගැන වුණත් තණ්හාව පහළ වේ. එබැවින් එහි ඇල්ම බැල්ම ඇති වේ. ඒ නිසා ඔබ තවමත් එහි ඇලී ගැලී සිටී. තමා කරගත් පින නිසා සතුටු වූවා නම් ඔබ හොඳ භවයක උපදිනවා. පින් කවදාවත් පවවන්නේ නැහැ. පින් යනු අකාලික ගුණයකි. අතීතය ගැන තැවෙන්න එපා. එසේ සිතමින් තම කාලය නාස්ති කරන්න එපා. හරි විදිහට හිතන්න. බයසැක දුරු කරන්න. වර්තමානයේ වාසය කරන්න. එවිට මග්ගඵල නිවන ලැබේ. අතීතය හා අනාගතය ඔබේ දියුණුව වළක්වයි. ඔබ දෙදෙනා ගැන මට හරි සංවේගයි. ඔබ හොඳ කර්මයක් කර ඇත. එහෙත් ගල් වැලිවලට තණ්හාව උපදවාගෙන ආසා කර ඇත. ඒ ආසාව නැති කරගන්න. ඔබේ කුසල් විපාක එවිට පළ දෙයි. ඉන්පසු ආචාර්ය මන් පන්සිල් විස්තර කළහ. සෑම ජීවියෙක්ම තම ජීවිතයට ප්‍රිය කරති. එබැවින් පරපර නැසීමෙන් වළකින්න. සෑම දෙනාම තම අයිති දේවලට ප්‍රිය කරති. ඒවා ඊතරම් වටිනා නොවුවත් අයිතිකාරයාටය වටින්නේය. හොරහිතින් අනුන්ගේ දේ ගැනීම නිසා තමාගේ සිත දූෂිත වේ. ස්වාමි භාර්යා දූදරු මාපිය ආදීන් එකිනෙකාට ආදරය කරති. තමාගේ ආදරවන්තයින් අන් අය පැහැර ගන්නවාට අකමැති වෙති. ඒ ඒ අයගේ පුද්ගලික අයිතිය ගරු කළ යුතුය. ස්වාමි භාර්යාවන් අන් අය සමග අනාචාරයේ හැසිරීම මහත් දුක් දෙන්නකි. එය මහත් පාප කර්මයකි. බොරුව නිසා විශ්වාසය බිඳ හැලේ. පෞරුෂත්වය නැතිවේ. සතුන්වත් බොරු රැවටිල්ල නොකරති. බොරුවෙන් වංචාවෙන් වළකින්න. මත්පැන් මත්ද්‍රව්‍ය සිහි විකල් කෙරේ. හොඳ සිහිය ඇති පුද්ගලයා වුවද බීමත්කම නිසා ශාරීරික මානසික රෝගීන් වෙති. තමන් සහ තම ආදරවන්තයින් අසල්වාසීන් විනාශ වේ. මේ පන්සිල් රැකීම නිසා මහත්ඵල ප්‍රයෝජන ලබාගත හැකිය. පළවෙනි ශික්ෂාවෙන් දීර්ඝායුෂ ලැබේ. දෙවන ශික්ෂාවෙන් තම අයිතිවාසිකම් රැකේ. තුන්වෙනි තම පවුලේ ආදර භක්තිය තහවුරු වේ. හතරවෙනි තම වචන සත්‍ය වූ විට මිනිසුන් සහ දෙවිවරු ගරු කරත් ආදරය කරත් අවංක අයගෙන් කාටවත් හිරිහැරයක් නැත. පහ මත්පැන් නොබන අය දක්ෂ වේ. නුවණ ඇති වේ. නොරැවටේ. මොළය අවුල් නොවේ. මේ පස්පවින් වැළකෙන අය මිනිසාගේ ජීවිතය සමගි සම්පන්න කරත් විශ්වාසවන්ත කරත් පස්පව් කරන්නා සතුන්ට මිනිසුන්ට අසීමාන්තී දුක් පීඩා කරයි. තමන්ගේ ජීවිතයට ආදරය මෙන්ම අනුනුත් තම ජීවිතවලට ආදරය කරත් එබැවින් කිසිවෙකුට දුක් කරදර දෙන්න එපා. සිල්වත් හොඳ ගතිගුණ නිසා ස්වර්ගයේ උපදී. මේ ධර්ම දේශනාව මතක තබා ගන්න. ඒ අනුව පිළිවෙත් පුරන්න. ඔබගේ අනාගතය ඒකාන්තයෙන් සඵල වේ. එම කාන්තාව සහ කුඩා සාමණේරයන් මේ ධර්මය ඊතා සතුටින් අසා සිටිහ. උන්වහන්සේගෙන් පන්සිල් ඉල්ලූහ. උන්වහන්සේ පන්සිල් දුනි. ඉන්පසු ඊතා ගෞරවයෙන් අවසරගෙන අතුරුදහන් විය. මේ දෙදෙනාගේ ඉහත කුසල කර්ම බලයෙන්ද බණ ආසා පන්සිල් රැකීම නිසාද මියගොස් තවතිසා දෙව්ලොව උපත ලැබූහ. ඉන්පසු මේ දෙවිවරු දෙදෙනා නොකඩවාම ආචාර්ය මන් හමුවීමට આવුත් තම ප්‍රීතිය ගැන කියා ස්තුති කරති. මෙපමණ කාලයක් දෙව්ලොව සැපසම්පත් විඳීමට තිබූ ආසාව දැන් මුදුන්පත් විය. තණ්හාව ආසාව ඊට භයංකර බව ඔවුන්ට වැටහෙන බව කීහ. ඒ නිසා හොඳ ආත්මයක් නොලැබේ. උන්වහන්සේගේ ධර්මාන්විත උපදෙස් ලබාගෙන දෙව්ලොව උපත ලදහ. ආචාර්ය මන් ධර්ම දේශනා කරමින් බලවත් හැඟීම් උද්වේග ආවේග ඇතිකර ගැනීම නුසුදුසු බවත් එය මරණාසන්න මොහොතේදී බලපාන බවත් පහදා දුන්හ. යමෙක් සමග ඇති කරගත් ප්‍රේම සම්බන්ධතා හෝ වෛර ක්‍රෝධ පරිගැනීම් වැනි බලවත් ආවේග සිත අල්ලා ගනිත්. චුතිසිත තම කය අත්හරින විට මෙවැනි උද්වේගයන් සිහිපත් වුවහොත් ඊළඟ ආත්මය අපාය ලෝක යක්ෂ പ്രേත හෝ තිරිසන් ආදී දුක්ඛිත තත්වයටපත් වේ. එබැවින් අපි සිහි කල්පනා ඇති මනුෂ්‍ය ලෝකයේ වාසය කරන විට නිතරම තමාගේ සිත් ගැන විමසිලිමත් විය යුතුයි. මනුෂ්‍යයන් වශයෙන් අපේ වැරදි අවබෝධ කරගෙන ඒවායින් මිදීමට මහන්සි දැරිය යුතුයි. එවිට අවසාන මොහොතේදී මරණාසන්න වූ විට හොඳාකාර සිතුවිලි පවත්වන්නට හැකි වේවි. එබැවින් නිතරම හොඳ සිතිවිලි ඇති කරන්න. ඇලීම් ගැටීම් වලින් ඈත් වෙන්න. සියලු බන්ධනයන්ගෙන් මිදුණු තරමට අවසාන මොහොත සතුටින් තම කය දමා ගිය හැකිය. නුවණැත්තෝ හදවත යනු ඊටාම වටිනා අවයවය බව දනිති. හදවත පිරිසිදු නම් මානසික ශාරීරික සුවය ගෙන දේ. ඒ බැවින් නුවණ ඇති බුදුන් රහතුන් වැනි උත්තමයෝ තමාගේ හදවත පිරිසිදු කර අනුන්ටත් තම හදවත පිරිසිදු කිරීමට උපදෙස් දෙති. අපේ ජීවිතයේ රඳා පවතින්නේ හදවතේය. අපේ සතුට, සැනසීම, දුක, තරහ, වෛර ඇතිවන්නේ හදවතේය. ඉන් කුසල් අකුසල් කර්ම සිදුවේ. එම කර්ම අනුව නැවත උත්පත්තිය සිදුවේ. මෙසේ හදවත ඊතා ප්‍රබල ඉන්ද්‍රියකි. අප අපායට දමන්නේත් ස්වර්ගයට දමන්නේත් හදවතයි. එබැවින් හදවත නිතරම හොඳ දේ සිතන්නට පුහුණු කළ යුතුය. ආචාර්ය මන් බණ කියා අවසන් වූ විට අලුත උපන් දෙවිවරු දෙදෙනා අධික ප්‍රීතියටපත් වූහ. ප්‍රශංසා කරමින් නොයෙක් විදියේ වර්ණනා කරමින් ඉන්පසු තුන්වරක් ප්‍රදක්ෂිනා කොට පසුපසට ගමන් කර පුළුන් රොදක් මෙන් අහසේ පාවී ගියහ. වර එක ආචාර්ය මන් චියාං මාහි ඝන වනාන්තර කඳු ගැටයක වාසය කළහ. ළඟපාත ගම්මානයක් නොමැත. උන්වහන්සේ භාවනා කරමින් සිටියේදී අද්භූත නිමිත්තක් පහළ විය. පාන්දර 3ට පමණ ඇත. ශරීරයේ සතර මහා භූත කොටස් ඊතා සියුම් වන වේලාවකි. උන්වහන්සේ නින්දෙන් පිබිදී භාවනා කරමින් සිටියහ. එවිට තද සමාධියකට නැගීමට සිත්විය. ඒ අනුව සිත සමාධිගත විය. පැය දෙකක් පමණ ඒ සමාධියේ සිටියහ. ඉන්පසු සිතින් මිදී සාමාන්‍ය ස්වභාවයට ටිකින් ටික පත්වෙමින් සිටියේය. එහෙත් සාමාන්‍ය ස්වභාවයට පත් නොවි උපචාර සමාධියේ නතර විය. එවිට පුදුම දර්ශනයක් ඇතිවිය. අතිවිශාල ඇතෙක් ඉදිරියේ පෙනී සිටියේය. උන්වහන්සේ ළඟට පැමිණ දනගසා තමාගේ පිට උඩ නගින ලෙස කීය. ආචාර්ය මන් ඔහුගේ පිට උඩට නැග බෙල්ලේ දෙපැත්තේ පාදමා සිටි විට තවත් තරුණ භික්ෂූන් දෙනමක් ඇතුන් පිට නැගී පිටුපසින් එනවා දුටුවේය. ඒ ඇතුන් ඊතා විශාල වූත් උන්වහන්සේගේ ඇතාතරම් ලොකු නැත. ඇතුන් තුන්දෙනාම ඊතාම ලක්ෂණ රාජකීය තේජස් ඇත. රජුගේ මංගල හස්තීන් මෙනි. උන්වහන්සේගේ සිත අඳුනති. මේ ඇතා උන්වහන්සේ සහ අනිත් භික්ෂූන් සමග ඉදිරියේ ඇති විශාල කඳු ගැටයක් කරා ගෙන යති. සැතපුම් භාගයක් පමණ ඇත. මේ දර්ශනය තුල අසාමාන්‍ය තේජස් ඇත. උන්වහන්සේ සම්මත ලෝකයෙන් පිටතට ගෙන යති. එම කඳු මුදුනට ගිය විට විශාල ගල් ගුහාවකි. ගල් ගුහාවේ ඇතුළට ගෙන ගියහ. ඉන්පසු ඇතා ආපසු හැරි එළියට මුහුණලා සිටිහ. ආචාර්ය මන් ඇතුපිටය. ඔහු පස්සෙන් පස්සට ගියේය. දැන් පස්සාගාත් ගල්ගුහාවේ ඇතුල් බිත්තියේ ගෑවේ. අනිත් ඇතුන් දෙදෙනා දෙපැත්තේ සිටිති. ඔවුන් ඇතුළට මුහුණලා ඇති අතර ආචාර්යමන් පිටතට මුහුණලා සිටිති. එවිට ආචාර්යමන් අනිත් භික්ෂූන්ට කතා කරමින් සමුගනිති. මගේ අවසාන පැය මෙයයි. මේ ශරීරය හැර යමි. සම්මුති ලෝකය මට අදාළ නැත. නැවත කිසි කලෙක ලෝකයට නොපැමිණෙමි. උපත මරණ මම ඉක්මවා ඇත. ඔබ දෙපළ නැවත ලෝකයට ගොස් ප්‍රතිපත්ති පුරන්න. එවිට ඔබට මගේ අඩිපාරේ එන්ට හැකිවේ. මාමෙන් මේ ලෝකයෙන් නික්ම ගිය හැකිය. ලෝකයෙන් බේරී පලා ගිය හැකිය. මේ ලෝකයේ ඇලීම් වලින් ගහණය, දුක් පීඩා අනන්තය, මෙයින් නිදහස් වීම ඊටාම දුෂ්කරය. නොනවත්වාම ප්‍රතිපත්ති පිරිය යුතුය. මේ අති උත්තම සත්ක්‍රියාවට තමන් වහන්සේලාගේ අන්තිම වීරියයේ හැම බිඳුවක්ම අවශ්‍ය වේ. මරණය ඉක්මවීමට භයානක සංසාරයෙන් මිදීමට මෙසේ වීරිය වඩන්න. මේ නිදහස විමුක්තිය ලැබූ පසු ඔබට මරණය ගැන කම්පා වීමක් නැත. උත්පත්තියක් අල්ලා ගැනීමක් නැති බැවිනි. ශේෂ වූ කෙලෙස් සියල්ල ඉක්මවා යනු ඇත. කිසියම් තණ්හාවක් නැත. මේ ලෝකයෙන් කිසි චකිතයක් නැතිව තුරන් වෙමි. හීරකාරයෙක් හිරෙන් මිදුණාක් මෙනි. මේ සිරුර හැර යාමට කිසි පසුතැවිල්ලක් නැත. වෙනත් අයට මරණ මොහොතේදී කය අතහැරීමට මහත් ආයාසයක් ඇත. මගේ පිරිණිවීමට ඔබ දුක් විය යුතු නැත. එසේ දුක් වීමෙන් කිසි පළක් නැත. ඒ දුක් තව තවත් කෙලෙස් වැඩිවීමට ඉවහල් වේ. නුවණැත්තෝ එය ප්‍රතික්ෂේප කරති. මේ දේශනෙන් පසු ආචාර්යමන් අනිත් භික්ෂූන් දෙදෙනාට ගල් ගුහාවෙන් පිටවීමට කීහ. ඒ ඇතුන් දෙදෙනා මෙතෙක් නිශ්චලව දෙපැත්තේ සිටිති. ඒ සතුන් ආචාර්ය මන්ගේ පිරිණිවීම ගැන අසා දුක් මුසු වී සිටින්නාක් මෙනි. මේ අවස්ථාවේදී ඔවුන් සැබෑ ඇතුන් මෙනි. මනසේ ඇති සංඥාවක් යයි සිතීමට නොහැකිය. එවිට ඒ ඇතුන් දෙදෙනා ගල් ගුහාවෙන් පිට වුණි. තරුණ භික්ෂූන් වහන්සේලා පිට උඩ සිටිති. ඒ සතුන් ඊ타මත් සුවචය කීකරුය. ඊතා සෙමින් පිට වෙති. එවිට ආචාර්ය මන්ගේ ඇතා තව තවත් පිටුපසට ගියේය. ගල් ගුහාව කඩාගෙන ඇතුල් වන්නක් මෙනි. මේ මොහොතේදී ආචාර්ය මන්ගේ සිත මේ ලෝකයට පැමිණ ස්වභාවික විය. නිමිත්ත නොපෙනී ගියේය. මෙවැනි නිමිත්තක් මින් පෙර නොදුටු විරූ බැවින් ආචාර්ය මන් මේ පිළිබඳ ਵਿਚාරීමක් කළහ. මෙහි අර්ථ දෙකකි. එක උන්වහන්සේගේ පිරිණිවීමෙන් පසු තරුණ භික්ෂූන් දෙනමක් නිවන් අවබෝධ කරති. දෙක සමත විපස්සනා භාවනාව රහතුන් වහන්සේලා පිරිණිවීම දක්වා භාවනා කරති. සමත විපස්සනාව මෙම අවසාන කාලයතේ කුණහන්සේලාගේ ප්‍රතිපත්තියකි. මක් නිසාදයත් සිත සහ පංචස්කන්ධයන්ගේ පැවැත්ම හා එකිනෙක සම්බන්ධීකරණය අවශ්‍ය වේ. මරණය හෙවත් පරිණිර්වාණයේදී මේ යැපීම අවසන් වේ. ලෞකික පංචස්කන්ධය ලෝකෝත්තර සිත හා ඇති සම්බන්ධය යැපීම නවතී. එවිට සමාධි විපස්සනා නවති. වෙනත් ලෞකික දේමෙන් අහෝසි වේ. මින්පසු කිව යුත්තක් නැත. යමෙක් තමා නැගී සිටි ඇතා පස්සට ගොස් ගල් ගුහාවට කඩාගෙන යන විට බොහෝ සෙයින් බීතියකට පත්වනවා ඇත. එහෙත් ආචාර්යමන් ඒ දෙස බලා නොසැලී සිටිහ. එම තරුණ භික්ෂූන් නිවන් අවබෝධ කරන නිසා උන්වහන්සේට ප්‍රීතියක් විය. එය සිදුවන්නේ උන්වහන්සේගේ පිරිනිවන් කාලයේදීය. තමන් වහන්සේ පිරිනිවීම ගැන කතා කළේ එය වර්තමානයේ සිදුවෙමින් පවතිනාක් මෙනි. මෙය විශ්මය ජනක බව ආචාර්යමන් පැවසුවේය. අවාසනාවකට මෙන් ආචාර්ය මන් මේ තරුණ භික්ෂූන් දෙදෙනාගේ නම් සඳහන් නොකළහ. මේ පුවත අසා මම මේ දෙදෙනා වහන්සේලා කවුරුදැයි සෙවීමට මහන්සි ගතිමි. මගේ දියුණුවද අතපසු කළෙමි. උන්වහන්සේගේ පරිණිර්වාණයෙන් පසුද මේ පිළිබඳ සොයා බැලුවෙමි. තවවනතුරු ඒ පිළිබඳ හෝඩුවාවක් නොලැබුණි. මේ ජීවිත චරිතය ලියමින් සිටියදී උවද මම ඒ පිළිබඳ නොදනිමි. කිසිවෙක් මෙම භික්ෂූන් වහන්සේලාගෙන් එක්කෙනෙක් තමන් වහන්සේ බව නොකියති. මෙය ස්වභාවිකය. එවැනි අති උත්තම අවබෝධයක් ගැන කතා කරන්නේ කවරෙක්ද? එවැනි අති ශ්‍රේෂ්ඨ දෙයක් කුණුමාළු මෙන් වෙළඳ සැලේ අලවි කරද්ද? එවැන්නකට ඇදී එන්නේ මැස්සන් නොවේද? මෙම අවස්ථාවට පැමිණෙන යමෙක් අති ශ්‍රේෂ්ඨ ප්‍රඥාවක් සහ ගති ලක්ෂණ තිබිය යුතුවේ. එවැන්නෙක් තමා ගැන ප්‍රචාරයක් කරද්ද? ඒ පිළිබඳ කීම නිසා මෝඩයෝ සිනාසෙති. නුවණැත්තෝ නින්දා කෙරෙති. එවැනි ප්‍රවෘතියකින් කලබල වන්නෝ අහස කඩා වැටෙති කලබල වූ හාවා වැනි අය වෙති. මගේ සිතේ තිබූ සැකය දැන් තුනී වී ඇත. ඒ හේයින් ඔබගේ අවධාරණය පිණිස මේ සිද්ධිය ලීවෙමි. යම් වරදක් ඇතොත් සමාව මැනව. මෙවැනි කරුණු කතා කරන්නේ ඊතා කිට්ටු සම්බන්ධයක් ඇති ගුරු ගෝල පිරිස අතර පමණි. එවිට හානියක් නොවේ. මා මේ පිළිබඳ ලිවීම ගැන විවේචනයට ලක්වන බව දනිමි. ඔබගේ කාරුණික සමාව අයදිමි